යුද්ධේ වරුවේ ඉගෙන ගත්තේ සම්මාදිට්ඨි සූත්‍රයේ පුංචි කොටසක්. ඒක අපි ඉගෙන ගත්තා අකුසල් අකුසල මූල කුසල් කුසල මූල දැන් අපි ඉගෙන ගන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උගන්වනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න තව ක්‍රමයක්. වගේම මෙතනදී අපි කියනවා ආහාර ගැන ආහාර හට ගැනීම ගැන ආහාර නිරුද්ධ වීම ගැන ආහාර නිරුද්ධ වීමේ මාර්ගය ගැන අවබෝධයක් තිබුණොත් එයාට කියන්න පුළුවනි සමාධිත්වයෙන් යුක්තයි කියලා. ඒකේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආහාරය විස්තර කරනවා. ආහාර ගැන දැනගන්න ඕනේ කියනවා. මොකද මේ ආහාර වලින් ආහාරය මොකද කරන්නේ අපිට? පවතින්න උදව් කරනවා. දැන් අපිට ජාලය ආහාර මේ කන කෑම උදව් කරන මොකේද අපේ පැවැත්මටනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ සම්පාදිට්ඨි සූත්‍රය දේශනා කරනවා ආහාර වර්ග තියෙනවා හතරක් මේ හතරම කරන්නේ මේ හතරම කරන්නේ ඉපදිච්ච සත්වයන්ට පවතින උදව් කරනවා ආයිමත් උපදින්න උදව් කරනවා උපදී ඉපදිච්ච සත්වයන්ට පවතින උදව් කරනවා උපතක් හොයන සත්වයන්ට උදව් කරනවා මේ උදව් කරන මොකින්ද ආහාර හතරෙන් මේ ආහාර හතර මොනවද ඔව් අපිට උදව් කරනවා දැන් ඉතින් අපි දැන් කවුද? උපන් සත්‍යෝනේ. ඉතින් අපි උපන් සත්‍ය කෙනෙක් එකපාරට මෙතනින් මැරෙනවා. මැරෙලා ආයෙ උපතක් කර යනවා. ඒකට උපතක් කරා යන්නේ කෙනාට උපන්නේ කෙනාට උදව් කරන ආහාර වර්ග හතරෙන් පළවෙනි එක තමයි කබලින් කාර ආහාර. ඒ කියන්නේ මේ ඕලාරික හෝසියුම් හෝ සියුම් හෝ කියලා කියන්නේ දැන් සම අපි අනුභව කරන ආහාර මොනවද? ඕල ආහාර. අපි ගන්න ආහාර වලට මොකක්ද කියන්නේ? ඕලාරික ආහාර. දැන් දෙවියන් වගේ අය ගන්නේ සියුම් ආහාර. දැන් සමහර දෙවිවරු ආග්‍රහණය කරන මල් සුවඳ. එතකොට ඒක ආහාරය. සමහරු පළතුරු සුවඳ. ඒක ඒක ආහාරය. එතකොට සමහරු මේ සුව දුම් සුවඳ. ඒක ආහාර. ඒක සුඛම ආහාර. එතකොට මේ වගේ ආහාර Tamange පැවැත්මට අනුභව කරනවා. එතකොට එන කබලින්කාර ආහාරය උදව් කරනවා මනුෂ්‍යයාගේ සත්‍යයාගේ පැවැත්මට. ඊළඟට දේශනා කරනවා තව ආහාරයක් තියෙනවා. ඒ තමයි ස්පර්ශය. ස්පර්ශය කියන ආහාරය අපි තේරුම් ගත යුතුයි සම්මාදිට්ඨිය ඇතිවීම පිණිස. ස්පර්ශය කියන්නේ ඔව් අපි බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ කළ දීම. ඇහැ රූපයයි විඥානය එකතු කිරීමට කියනවා ස්පර්ශය. කනයි ශබ්දය විඥානය එකතු වීමට කියනවා ස්පර්ශය. නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු වීමට කියනවා ස්පර්ශය. දිවයි රසයේ විඥානය එකතු වීමට කියනවා ස්පර්ශය. කායයි පහසයි විඥානය එකතු වීමට කියනවා ස්පර්ශය. මනසයි අරමුණයි විඥානය එකතු වීමට කියනවා ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය පවතින තමයි අපිට උදව් කරන්නේ. එනම් උපන් සත්‍යයට ස්පර්ශය ආහාරයක් හැටියට තියෙනවා. උපරිම ඉන්න සත්‍යයට ස්පර්ශය ආහාරයක් හැටියට තියෙනවා. ආහාරය කියන්නේ පවත්වත්මට උදව් කරනවා. මේ ප්‍රවත්මට උදව් කරනවා. ඒතකොට මේ ප්‍රවත් අපි හිතුවේ මේ බුද්ධ දේශනාව ඉගෙන ගන්න කලින් අපේ ප්‍රවත්මට උදව් කරන්නේ කෑම බීම විතරයි. නමුත් අපිට පේනවා බුද්ධ දේශනාවලින් පැවැත්මට උදව් කරන්නේ කෑම බීම විතරක් නෙමෙයි. ඇහැ රූපේ විඥානය එකතු කිරීමත් පැවැත්මට උදව්වක්. කනයි ශබ්දයයි විඥානය එකතු වීමත් මේ පැවැත්මට උදව්වක්. නාසය කන්සෝතයි විඥානය එකතු වීමත් මේ පැවැත්මට උදව්වක්. දිවයි රසය විඥානය එකතු වීම මේ පැවැත්මට උදව්වක්. කය පහස විඥාන එකතු වීම මේ පැවැත්මට උදව්ව. මනස ආරමුණ විඥාන එකතු වීම මේ පැවැත්මට උදව්ව. මේක අපිට ලේසියෙන් බේරෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අපිට මේ ආහාර නොගෙන ඉන්න පුළුවන් කියන මොහොතකට ස්පර්ශ වෙන්න තුන බෑ. ඒ මේ අපේ කන්නකට ස්පර්ශ වෙනවා. කන ස්පර්ශ වෙනවා. නාසයට ස්පර්ශ මේ ස්පර්ශයෙන් පිරිච්ච වෙලාවක් නැහැ. ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම අපේ පැවැත්මට අනුබල දෙන දෙයක්. ස්පර්ශය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ඊළඟ ආහාරේ මනෝ සංචේතන. සංචේතන කියලා කියන්නේ ඔව් ක්‍රියාත්මකව පවතින චේතනාව. චේතනාවෙන් මොකද කරන්නේ? විපාක දෙන්න යමක් හදලා දෙනවා. ඒකට කියනවා කර්මය කියලා. කර්මයෙන් යොතිසම කරන්නේ මොකද්ද? විපාක දීමක් සකස් කරලා දෙනවා. එතකොට මනෝ සංචේතනාව කියන්නේ මනස මුල් කරගත්තු චේතනාව. ඒක හැමතිස්සෙම තියෙන මොකක් වගේද? ආහාරයක් වගේ. ඒ කියන්නේ දැන් අපිට මේ ගොරෝසු ආහාර පාන ආදී අපි වෙනම කද්දී ස්පර්ශය නැමැති ආහාරයෙන්ත් අපි පෝෂණයක් වෙනවා. ඊළඟට මනෝ සංචේතන. ඒ කියන්නේ මේ චේතනා පහල කර කර අපි හිතෙන් හිතනවා. චේතනා පහල කර කර වචන කතා කරනවා. චේතනා පහල කර කර අපි කයින් ක්‍රියා කරනවා. ඒතර මේක ආහාරය. එතකොට කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර. හතරවෙනි ආහාරය පෙන්වා දෙන්නේ විඥානය. විඥානය කියන්නේ දැන ගැනීම. ඒ දැනීම කියන දේ අපේ රූපේ බලක් බලන සැනින් සිද්ධ වෙනවා. කනින් අහන සැනින් සිද්ධ වෙනවා. විඥානයක් සම්බන්ධ වෙන්නේ නැත්නම් ඇයි රූපේ තියෙන වෙන් වශයෙන් සම්බන්ධ වෙන්නේ විඥානයක් හට ගැනීමෙන් තමයි මේ තුනම එකතු වෙන්නේ දැන් දැන් උදාහරණයක් කිව්වොත් දැන් අපි නිදාගෙන ඉන්න වෙලාවක දැන් කන තියෙනවා අපිට කවුරු හරි පෙරයක් ගන්නවා කියන්නේ නමුත් අපිට නිින්ද ගිහිල්ලා නම් ඒකට කන තිබ්බා කියලා ශබ්දේ කණේ වැදුනා කියලා අපි දන්නේ නැහැ. අපිට දැනීම ඇති වෙන්නේ අපි ඇහැරිච්ච ගමන්. ඇහැරිච්ච ගමන් මනස කනහර ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට මේ ශබ්දේ දැනගන්න. කියන්නේ කනට ශබ්දේ වැඩි වැඩි කොච්චර තිබුණත් විඥානය හටගත්තේ නැත්නම් මේ ශබ්දේ දැනගන්නේ එතකොට දැනීම තමයි විඥානය. එතන ඉඳලා මේ විඥානයේ ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි කනහර සිද්ධ වෙන හැමදේම සිද්ධ වෙන්නේ. ඇසහරම සිද්ධ වෙන හැමදේම සිද්ධ වෙන විඥානය සම්බන්ධ වුණාම. නාසයරම තියෙනවා, දිවරම තියෙනවා. හයරම සිද්ධ වෙන හැමදේක්ම විඥානයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මනසතරම සිද්ධ වෙන හැමදේක්ම විඥානයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ නිසා මේ ආහාර වර්ගවල ආහාර නැති නොවේ. කවලින්කාර ආහාර මේ මේ ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර මේ අපිට උපතකින් උපතකට යනවා මිස උපතකින් විමුක්තියට යන්නේ නැහැ. අපි යන්නේ උපතකින් උපතකට. දැන් අපි මේ ජීවිතේ මරණකට බැලු බැලු සමහරට අපි කියමු කෙනෙක් දුක් විඳින්න ඉන්නවා. එයා මැරෙනවා අපි කියනවා යා දැන් නිදහස් වුණා. යා විදුව එයා සමහර විට එයාට ඊළඟ මෞකස කොයි හරි ලැහැසි කරලා ලැහැස්ති වෙලා පරමාණු රූපෝ සමහර විට එයාගේ ඊළඟ මෞකසති මෞකසට සම්බන්ධ තිරිසන් අම්ම කෙනෙක් ඉන්න පුළුවන් සමහර ඊළඟ මෞකස සම්බන්ධ කෙනෙක් මොහොතේ ඉන්න පුළුවන් එයා දන්නේ ඒ නිසා මෙතනින් චුත වෙනකට හරියට නිකන් මේ වතුරේ මාළේ කුඩ පයින්නකටම දැලකට අහුවෙලා වගේ අපි මුදලක් කතා කරන මිනිස්සෙක් ඉන්නවා කියලා. උඩ පයින්නකට පයින්න දැලට. ඒ වගේ අපේ ජීවිතේ අපි මරණයට පත් වෙනකටම පත් වෙන්නේ උපතකට. එහෙම නැතුව මේ විමුක්තියකට නෙමෙයි මරණයත් එක්කම අපි යන්නේ. උපතකට යන්නේ. එතකොට මරණයකට පත් වෙනකොටම අපි උපතකට නම් යන්නේ. එහෙමනම් අපේ ජීවිතයේ තුල අපිට තියෙන්න ඕනේ යම් කිසි අවබෝධයක් අපේ ජීවිතය යම් කිසි ආරක්ෂාවක් සම්බන්ධව. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා අපිට මේ ආහාර හතර ගැන දැනීමක් අවශ්‍යයි. ඊළඟට අපිට අවශ්‍ය මේ ආහාර හතර හටගන්නේ තණ්හාවෙන් කොහොමද අපි දැනගෙන ඉන්න ඕනේ. තණ්හාව කියන්නේ මොකක්ද? තණ්හාව කියන්නේ අපි යම්කිසි දෙයකට ආසා කිරීම. එතකොට අපි ආසා කරනවා රූපවලට. අපි ආසා කරනවා ශබ්දවලට. අපි ආසා කරනවා ගඳ සුවඳට. අපි ආසා කරනවා රසයට. අපි ආසා කරනවා ස්පර්ශයට. අපි ආසා කරනවා ඒව හිත හිතේ ඉන්න. අපි ආස කරනවා අපේ හිතේ ආස්වාදය ඇති වෙන දේවල් හිතේට ඉන්න අපි ආස කරනවා. මේ ආසා කිරීම තුළ අපිට ලැබෙන ආහාර හතර. මොනවද ලැබෙන්නේ? එක කබලින්කාර ආහාර, කබලින්කාර, කබලින්කාර ආහාර. එහෙම නැත්නම් ස්පර්ශ ආහාර. එහෙම නැත්නම් මනෝසංචිතන ආහාර. එහෙම නැත්නම් විඥාන මේ ආහාර අතර තමයි අපිට තණ්හාවෙන් අපි ආශ කරද්දි කරද්දි අපිට ලැබෙන්නේ ඒ ආහාර හතරේ කරන දේ මොකද ආහාර හතරෙන් ඉපදිච්ච එක්කනට උදව් කරනවා ඊළඟට ආය උපතකට උදව් කරනවා එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා තණ්හාව නැත්තම් තණ්හාව නිරුද්ධ වුණොත් මේ ආහාර හතර නිරුද්ධ වෙලා එහෙනම් මේ ආහාර එකක්වත් නිත්‍යව නෙමෙයි. කබලින්කාර ආහාරයේ පැවැත්මත්, ස්පර්ශ ආහාරයේ පැවැත්මත්, මනෝ සංචේතන ආහාරයේ පැවැත්මත්, විඥාන ආහාරයේ පැවැත්මත් තියෙන්නේ නම් කොහොමද තියෙනවද? තෘෂ්ණාව තියෙනකන් විතරයි. එහෙමනම් මේක නිරුද්ධ වීම කොහොමද වෙන්න ඕනේ? තෘෂ්ණාව නිරුද්ධ නම් නෙවෙන්නේ. මේකේ තියෙන තෘෂ්ණාව නිරුද්ධ වෙන්නේ ප්‍රාර්ථනා කරලා. අනේ මගේ තෘෂ්ණාව නැති වටුවට ඇයි හේතුව? අවබෝධයක් නැතිවීම තුළ ඇතිවෙච්ච දේ නැති වෙන්නේ කොහොමද? අවබෝධය ඇතිවීම. අවබෝධය ඇතිවීමෙන් තමයි අතාරින්නේ. අවබෝධය නැතුව නම් අපි අල්ලන්නේ. ඒක අතාරින්න නම් අවබෝධ වෙන්න ඕනේ. අවබෝධ වුණාම තමයි ඒක අපි අතාරින්නේ. එතකොට මේ අය අවබෝධය ඇති වෙන්න, ඒ අත්හැරීම කෙනෙක් සිද්ධ වෙන්න අපේ ජීවිතවලට උමනයි වැඩපිළිවෙල. ආන්ගේ වැඩපිළිවෙලට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පින්වත්නි අපිට පැහැදීමක් ඇති වෙලා තියෙන්න ඕන සම්මාදිට්ඨිය ඇතිවීමේ දෙවෙනි කාරණාව ගැන. මොකක්ද ඒ? ආහාර ගැන අවබෝධයක් තියෙනවනේ. ආහාර අටකින් ගැන අවබෝධයක් තියෙනවනේ. ආහාර නිරුද්ධයෙන් නිරෝධ වීම ගැන අවබෝධයක් තියෙනවනේ. ආහාර නිරුද්ධ වන්නා වූ මාර්ගය. එතකොට පින්වත්නි අපිට යම්කිසි දැවීමක් මේ ජීවිතේදී ඇති කරගන්න ඕනේ අපේ කුමක් මෙහෙවලද ප්‍රඥාව මෙහෙවල මොකද හේතුව මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විස්තර කර කර දෙනවනේ ආහාර ගැන විස්තර කර කර දෙනවා මේ ආහාර හතර ගැන තියෙනවා හරිය ලස්සනට විස්තර කර කර දෙනවා ඊළඟට තණ්හාව ගැන විස්තර කර කර දෙනවා තණ්හා වෘත්තියම ගැන විස්තර ඒ සඳහා තියෙන ආර්ය ශ්‍රාවික මාර්ගය ගැන විස්තර කියලා දෙනවා. එහෙමනම් අපිට මේ ජීවිතේ හොඳ අවස්ථාවක් තියෙනවා අපිට මේවා පැහැදිලිව ඉගෙන ගැනීමට ඉගෙනගත්තු දේ නොනින් විමසීමට. ධර්මයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන යම් තනසක මේ ආර්ය ශ්‍රාවකයාට අවබෝධය ඇති වුණොත් ආහාර හතර ගැන අවබෝධයක් ඇතුළොත් මේ ආහාර හතරම හටගන්නේ තණ්හාවෙන් කියලා. අවබෝධයක් ඇතුළොත් තණ්හාව නිරුද්ධ වීමෙන් මේ ආහාර හතර නිරුද්ධ වෙලා යනවා කියලා. අවබෝධයක් ඇති වුණොත් මේ ආහාර හතරම නිරුද්ධ වෙන්න තියෙන මාර්ගය ආර්ය ශ්‍රාවික මාර්ගය කියලා එයා හඳුනගන්න කියනවා. එයාට තියෙනවා සම්මාදිට්ඨිය. එමනම් පින්වත්නි අපේ සම්මාදිට්ඨිය අපේ ළඟට එන්නේ නැහැ. අපි වටිනා දේවල් කවදාවත් ළඟට එන්නේ නැහැ. මෙවැනි මෙවැනි මේක. අපි ඒක හොයාගෙන හොයාගෙන යන්න ඕනේ. හැබැයි ඒක හොයාගෙන ගියාට ඇවිදගෙන ගිහින් ගන්න බෑ. ඒක හොයාගන්නුනේ මොකෙන්ද? නෝනින් විමසීමෙන්මයි. ඇවිදගෙන ගිහින් හොයාගන්න බෑ. නුවණින් විමසීමෙන් තමයි හොයාගත්තේ. මොකද හේතුව මේ ආහාර හතර තියෙන්නේ අපි ළඟනේ. යාරතර වෙන කොහෙවත් මේ කඩේක තියෙන එකක් නෙමෙයි මේ. මේක තියෙන්නේ කොහෙද? තමාලාට. කබලින් කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ හට ගැනීම තියෙන්නේ තමන්ට. මේ නිරුද්ධ වීම තියෙන්නේ විරුද්ධ වන්නා වූ මාර්ගය තියෙන්නේ තමන්ව හදාගන්න ඕනේ. ඒ තමන් හදාගෙන ඉන්න අර එක සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙතන මෙකොට වහකට. ඒතර මෙකොට කරදරයකට පිට තරුණේ බේරෙන්න තැනක් නැතුව එනවා. එතන මේකට ඉන්නවා ඒකට යාගන්න විදියක් නැහැ. අතරින් සමාන ගංගාවක් දලාගෙන යනවා වේගවත් යට පහරකින්. එතන දැන් බලනවා නැවක් නැහැ. පාරුවක් නැහැ. බෝට්ටුවක් නැහැ. දැන් මෙතන නෙවෙයි හැබැයි දැන් එයාට තියෙනවා මෙතන දේවල්. උනත් තියෙන්නේ. ඔව් ලී කෑලි, වතුරු කෑලි, නර කෑලි, දැල් තියෙනවා. මේවා මෙයා ගැට ගන්න ඕනේ. ගැට ගන්න හදා ගන්න ඕනේ පහුර. හදාගෙන පහුර දාලා පහුරට නැගලා තීරෙන් යන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි කෙනෙක් ආර්ය ස්ථානික මාර්ගය හදාගන්නේ. ඒතර ආර්ය ස්ථානික මාර්ගය තමයි පහුල. ආර්ය ස්ථානික මාර්ගයට පහුල හදාගන්නේ තමයි ළඟ තියෙන දේවල් වලින්. තමයි ළඟ තමයි තියෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. දැන් දැන් සම්මා බොරු කීම හෝ නොකීම තියෙන තමයි ළඟ නෙමෙයිද? කේලම් කීම හෝ නොකීම තියෙන තමයි ළඟ. වීරිය ඇතිවීම හෝ වීරිය නැතිවීම තියෙන්නේ තමන් ළඟ. සමාධිය හෝ සමාධිය නැතිවම තියෙන්නේ තමන් ළඟ. විදර්ශනා හෝ විදර්ශන තිබවතින් තමන් ළඟ. එහෙනම් තමන් තමයි තමන් ළඟ තියෙන දේවල් වලින් මේක ආර්ය ස්ථානික මාර්ගය හදාගන්න. ඒක තියෙනවා පහුර වතුරට දාලා තමන්ගේ වීරිය උත්සාහයෙන් යනකොට මේ ඒ පවුරක ගහ යාට සුදුසු වෙලාවට යා ඒගොල්ලන්ට සීක්‍රි අන්නේ වගේ තමයි මේ මේ මාර්ගය ගැන තේරුම් ගන්න. දැන් මේ ආහාර ගැන කියපු විස්තරයේ තේරුම් නැති මොනවා තේරෙනවා මම ඊළඟට කියන්න. ඒ වගේ කෙනෙක් කියලා අතොස්සලා මට මේක තේරුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ උගන්වනවා මෙන්න මේක මේනොත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ තමයි එයාට තියෙනවන දුක ගැන අවබෝධය. එයාට තියෙනවන දුකේ හට ගැනීම ගැන අවබෝධය. එයාට තියෙනවන දුක නිරුද්ධ වීම ගැන අවබෝධය. එයාට තියෙනවන දුක නිරුද්ධ වීමේ මාර්ගය ගැන අවබෝධය අන්න සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා. මොකද මේ දුක ඇති සලකන්නේ එයාට තේරුණ අවබෝධයක් ඉපදීම දුකයි කියලා. මොකද තේරුණ අවබෝධය ඉපදීම දුකයි කියලා. එයාට තේරුණ අවබෝධය ජරාවටපත් වීම දුකයි කියලා. එයාට තේරුණ අවබෝධය රෝග පීඩා වක්තිම දුකයි කියලා. එයාට තියෙන අවබෝධය මරණයටපත් වීම දුකට අයිති එකක් කියලා. එයාට අවබෝධයක් තියෙනුනේ සෝකේ වැළැක්වීම දුක් දුන්න සසුන් ගැනීම ඔක්කොම අයිති දුකට කියලා. එයාට අවබෝධයක් තියෙන්න ඕනේ එයා කැමති මේව නොලැබි මේව ලැබෙන්නේ තියනවා. නමුත් එයාට ඒවා අකමැති වීම ලැබෙනවා. ඒක දුකයි. එයා කැමතිව නොලැබී ඉන්න. නමුත් ඒක කරන්න බෑ. ඒක දුකයි. ඒක තියෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන කොටින්ම මේ පංච උපාදානස්කන්ධේ දුකයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේක මේ හරි සරල දෙයක් නේ. මේ ඉපදීම දුකයි, ජරාටපත් වීම දුකයි, මරණයටපත් වීම දුකයි, රෝග පීඩාවන දුකයි. මේව තේරුම් ගන්න ලේසියි. සරලයි කියලා. මේක සරල එකක් නෙවෙයි. මේ තේරුම් ගන්න අමාරු එකක්. මොකද හේතුව අපි අපි අපි ඉපදෙලා ඉන්නේ අපි ලෙඩවලට මුහුණ දෙදී මරණයට මුහුණ දෙදී ශෝක වැළපීම් දුක් දුන්නසට මුහුණ දෙදී ඉන්නයි නමුත් අපි මේකට මුලා වෙලා නෙමෙයි ඉන්නේ මුලා වෙලා ඉන්නකොට අපිට පේන්නේ මේකේ දුකක් නෙමෙයි මේ නිසා බැලූ බැලීමට අපිට පේන්නේ මේකේ දුකක් තියෙනවා දවසක් ආනන්ද ස්වාමින් වහන්සේ විශාල මහනුවර පිළිසිකා වටේට දැක්කා. ලිච්ඡවි කුමාරවරු ඊතල වලින් විදින්න පුහුණු වෙනවා. ඉලක්කෙට ඊතල විදිනවා. දැකලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අද මම දැක්ක පින්ද පාති වඩින්දී ලිච්ඡවි කුමාරවරු ඉලක්කෙට ඊතල විදිනවා. ඒකට බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දය කෝකද ලේසියි මොන ඕක තමාරු අස්ලෝමේ හතට වඩලා තවත් අස්ලෝමේකට විදින එක ඒක අමාරු කිව්වා ආනන්දේ ඊට වඩා අමාරුයි කිව්වා මේක දුකයි කියලා අවබෝධ කරගන්න එක මේක දුක හටගන්න හේතුවයි කියලා අවබෝධ කරගන්න එක මේක මාර්ගය කියලා අවබෝධ කරගන්න එක මේක මේ ඒ මාර්ගය ආරස්ථානික මාර්ගය කියලා අවබෝධ කරගන්න එක ඊට වඩා අමාරුයි ඊට වඩා ප්‍රඥාවක් ඕනේ කිව්වා එතකොට බලන්න එහෙනම් මේ නෝනින් විමසීම නැමැති දක්ෂතාවය මත තමයි මේක තියෙන්නේ. දැන් අපි ගත්තොත් කල්පනා කළා මේ අනිත් එක තමයි මේ ලෝකෙ මේ ධර්මය අවබෝධ කරනවා කියන එකට හැමෝම කැමති කියලා තමයි හිතන්නේ. නෑ. මේකෙන් ඈතර වෙනවාට කැමති මේ දෙවි මිනිසුන්ගේ යහපත කැමති කෙනෙක් විතරයි. අනිත් සියලු දෙනා කැමති මේක පැවැත්ම විතරයි. මේක පැවැත්ම කැමති. නැවැත්ම කැමති නෑ. එතකොට මේ පැවැත්ම මෙහෙමන්නා වූ කෙනෙක් ඉන්නවා. එයාට කවුද කියන්නේ? මාර්යා කියලා. ඒක තනතුරක්. ඒක තනතුරක්. දැන් අපි ගමු අපේ රජ පරම්පරාව දැන් ඉවර වුණානේ. ඉවරනා කියලා අපේ රටේ රජවරු නැද්ද? කලින් කාටරි තවතරට පාත්‍රි නැද්ද කියන්නේ? එක්කෙනෙක් නැතිලකට තව එක්කෙනෙක් පාත්‍රිම. එයා නැතිලකට තව එක්කෙනෙක් කියන්නේ. ඒ වගේ මේ ලෝකේ ඇසකන දාසේ දිවකය මනස කියන මේ හයෙන් යුතු සත්‍යයේ පැවැත්ම තියෙන්නේ ලෝක වෙන කෙනෙක් යටතේ. එයාට තමයි මාර්යා කියලා කියන්නේ. එතකොට එයාට රයිති මාර්ය සෙනගෙන්නේ. සත්‍ය මාර්ගසනික කවදා මේ සත්‍යයට ඉතුරු වෙන්නේ දෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙනවා කියන එකේ විශේෂත්වය මොකක්ද? සාරා සංකල්ප ලක්ෂ පිළුම්ම් පුරලා පාරමී ධර්මයේ සම්පූර්ණ කරලා අර එක ප්‍රධාන සූත්‍රයේ තියෙනවා බෝධි මූලයේ වැඩ සිටිද්දී ඒ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට හිමි තැනින් උන්වහන්සේ නොනැගිට නොනැගිටින්න තීරණය කළා කියලා මාර්ගය ආපු විලාව. මොකද හේතුව? ඊට පස්සේ ඒකට තමයි මහා පරාජය කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට බාධා කරන්න බැරුව ගියා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. ඒක දැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වඩිනවා. වඩලා උන්වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට වාර්ය වැහෙනවා බ්‍රහ්මෙන්ට. ඒල කියනවා වහන්සේ මේ සම්බුද්ධත්වයට පත් වුණා නම් පාඩු වෙන්න. ඔය ධර්මයේ කියාගෙන යන්න එපා. එතකොට මේ බුදුරජාන් වහන්සේ අහනවා මාරෙන් නුඹ කියන්නේ නුඹේ වාසගේනේද මේ ඔක්කොම සත්‍යෝ ඉන්නේ. මේ තථාගතයන් වහන්සේ මේ ධර්මයේ කියාගෙන කිව්වොත් නුඹේ වාසගෙන් මේ සත්‍යෝ මිදෙනවා නේද? ඒකට නුඹ අකමැති නේද කියලා. ඒ නිසා මේ අපි හිතන තරම් ලේසි සරල ක්‍රියාවක් නෙමෙයි. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙකත් බුදුරජාන් වහන්සේ වැඩ සිටිද්දී ඉතාම දුෂ්කරව තමයි ශ්‍රාවකයෝ කළේ. මොකද හේතුව මේ මිනිස්සෙක් හරිමකට එන්න තියෙන ඉඩකඩට වඩා නොමකට යන්න තියෙන ඉඩකඩ වැඩි. අවබෝධ කරන්න තියෙන අවස්ථාවට වඩා මුලා වෙන තියෙන අවස්ථාව වැඩි. හරිදී දකින්න තියෙන අවස්ථාවට වඩා රැවටෙන තියෙන අවස්ථාව වැඩි. ඒ නිසාම තිස්සේම තියෙන්නේ මේ පැවැත්මටවත්. දැන් අපි ගත්තොත් ඔබට හිතෙන්න පුළුවන් දැන් අපි පවුලක් ඉන්නවා කිම අම්මයි තාත්තයි දරුවෝ දෙන්න. ඉතින් පවුලේ කී දෙනා දෙන්නේ? හතර දෙනාට. ඉතින් බැලු බැලමට පේන්නේ පවුලේ හතර දෙනා කියලා නේද? ඒගොල්ලෝ දානයක් දෙනවා. මේකේ ඥාතින් කීකිට කීට හිතන. දහස් ගණනක් ඒ සමාජයට පින් ගන්න. මෙයත් අපේ ඥාති, මෙයත් අපේ ඥාති, මෙයත් අපේ ඥාති කියලා. ඒමයි වෙන්නේ. අර ජානුසෝනි කියන බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේ කියනවා වාග්යතුන් වහන්සේ මේකේ ඥාතිවරයෙක් සීකරගෙන අපි දානයක් දුන්නාම ඒ ඥාතියා පින් ගන්න එන්නේ නැත්තම් මොකද වෙන්නේ කියලා ඒ ඥාතියන්ට වෙන ඥාති ඇවිල්ලා පින් ගන්නවා කියලා. වෙන ඥාතියුත් නැත්තම් ඒතර කිව්වා මේ ඥානසෝනි මේ සසරේ බොහෝ ඥාති ඉන්නවා. එතකොට දැන් ඒ වගේ නෑදෑයෝ ඉන්නවා අපිට පේන්නේ. අපි කෙරේ පැතිලා වාසය කරන ඉන්න අපි පෙර පවාන්තර ගන්න තිස්සේ මිත්‍රි වෙලා අපෝ ඇඉන්නවා. හතුරුකම් කරගෙන පතාගෙන අපෝ ඇඉන්නවා. මේ නොඑක් විදිහට එනවා. එතකොට මේ ජීවිතයේ සමහර කෙනෙක් කියනවා මම මේ සසරෙන් එතර වෙන්න ඕනේ මට මට මේ මාර්ගයෙන් එතර වෙන්න ඕනේ මට නිවන් දකින්න ඕනේ කියලා. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි යට විරුද්ධ වෙන්නේ. නොපෙන ලෝකෙත් විරුද්ධ වෙනවා. ඒ කවුරුත් කැමති නෑ කෙනෙක් සසරෙන් එතර වෙනවා. දැන් ඒක මේ වගේ එකක්. දැන් කවිකම් පවුලක එක දරුවෙක් ඉන්නවා කියලා. එතකොට මේ පවුලේ දෙමව්පියන්ට ධර්මයේ ගැන අවබෝධයක් නැහැ කියමු. ජීවිත ගැන අවබෝධයක්වත් නැහැ කියන්නේ. දැන් දරුවෙක් දෙමව්පිය හදන්නේ ඒ දරුවා හැදිලා වැඩිලා ලස්සනට නොදකින්නේ. ඒ දරුවා මානින්න තීරණය කරනවා කියන්නේ. එතකොට දෙමව්පියන්ට එක පාට දෙමව්පියන්ට දාම් දැන් දැනුමක් නැහැ. ධර්ම අවබෝධයක් නැහැ. එතකොට දෙමව්පිය මහා හොදයි කුතේ මහානෙන් කියලා අවසර දෙනවා. දැන් මොකද කරන්නේ? ඒ දෙමව්පිය අඬන්න ගන්නේ නැද්ද? අඬන්න ගන්නවා. වැළපෙන්න ගන්නවා. ඒවා සම්පූර්ණ විරුද්ධ වෙන්නේ නැද්ද? ඒකට කරන්න තියෙන හැම බාධාවක් කරනවා. ආන්නේ විදිහට අපි මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා කියනකට නොපෙනෙන ලෝකයේ අපේ ඥාතින් හඳන්න ගන්නවා. වැළපෙන්න ගන්නවා. අනේ අර අසවල් ඥාතිය හිතල වෙන්න හදනවා. ඒගොල්ලෝ හිතන්නේ අපිට මේක එකපාරට කරගන්න පුළුවන් කියලා. මේකෙන් ඉතර වෙන්න හදනවා. මේ මාර්ගෙන් ගියා ඉතර වුණොත් අපිට මෙයාව ආයෙ සසරේ දකින්න ලැබෙන්නේ ඔන්න ඊට පස්සේ අපිට හොයාගන්න බැරි අසනීප හැදෙනවා. ලෙඩ හැදෙනවා. බාධා හැදෙනවා. මොන අපි අද එක දවසක් භාවනා කළා කියන මොකට අපි කියනවා අත නම් අතට භාවනා කරලා. ආයි මාස ගානකට කරන්න හම්බෙන්නේ. කියන අත නම් මම ධර්මයේ පොඩ්ඩක් ඉගෙන ගත්තා. ආයි මාස ගානකට කරගන්න හම්බෙන්නේ. මොකක් හරි එකක වැඩේ පිටුනේ යනවා. රස්සාව කරගෙන ඉන්න. ඒක යට උසස් වීමක් හම්බෙන්නේ. එක්කෝ යා ව්‍යාපාරේ තම පැටි කරනවා. එක්කෝ ව්‍යාපාරි බංකොලොත් වෙනවා. ඒ මොකක් හරි වෙන්නේ මොකද අර ධර්ම මාර්ගේ කඩා කප්පල් වෙන්නේ. ඒකට බලවත් බලවේගයක් තියෙනවා අපේ ලෝකේ. එතකොට ඒක ජය ගන්නවා කියන එක අපි අද හිතන තරම් ලේසි නෑ. මොකද ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ මාන බලවේගයත් එක්ක සම්බන්ධ වෙලා. ඊළඟට එතනින් විතරකදී තියෙන පස්සේ දැන් අපි මේ ජීවිතේ බොහෝ මොහොතට පින්දාම් කරගෙන යනවා කියනවා. දැන් දෙවිවරු ඉන්නවා. දැන් දෙවිවරු කල්පනා කරනවා දෙකෙන් දැන් පේනවා පින් කරනවා. ආ දැන් මෙයා පින්දාම් කරනවා දැන් මෙයා හොඳට භාවනා කරනවා දැන් මෙයා බ්‍රහ්මචාරී වෙන්නවා. දැන් මෙයා හොඳට දන් දෙනවා. ආ බැරි වෙලාවක් මෙයා දිවි ලෝකයට આવත් අපිට මෙයාගේ යට තියෙනවා ඉතින්. අපේ තන නැතු යයිද? දැන් හාමුදුරු කෙනෙක් ප්‍රසිද්ධ වෙන අනිත් හාමුදුරු ඉරිසියාගන්නේ දැන නැති වෙයි කියලා. ආන් ඒ විදිහට. අපිට දැන නැති වෙයිද? අපේ පිළිගැනීම අඩු වෙයිද? ඊට පස්සේ මොකද කරන්නේ? අර දෙවිවරුත් බාධා කරනවා යාට. දැන් මම අමනුෂ්‍යත් බාධා කරනවා. දෙවියොත් බාධා කරනවා. මානෙත් බාධා කරනවා. මෙයාට යන අවස්ථාවක් තියෙනවද? නැහැ. මේ නිසා මේ වර්තමානයේ ඒකයි මේ කාලයක් තිස්සේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න බෑ බෑ ඔය කවුරු කළද ඔය කොහේ කරපගෙන කියනවද ඉතින් මේ කතාවක් කෑගහිලා නැද්ද මේ කෑගහිලා තියෙන්නේ ඒකයි මොකද ඒක එකපාරට මිනිස්සුන්ට මානෙ ආවෙස වෙනවා ආවෙස වෙන ආවෙසින් කියනවා ඒක කෑ ගහගෙන කියනවා එතකොට මොකද වෙන්නේ ඊට පස්සේ කියනවා වාතයක් පතරුණු හරි වෙදී ඔහම නිවන් දැක්කොත් ඉක්මනට මිනිස්සුන්ට මොකද වෙන්නේ දැනගන්න නැති වෙලා මදලයි සිංහලෙන් මේ වගේ ඒ මත කියවෙන්නේ මේ මොකෙන්ද? වාරාණීසෙන් කියවෙන්නේ. ඒකට හැමතිස්සෙම පිටකට තියෙන මොකේද? වාරාණීසයටමයි. ඒ නිසා මේ අපි මේ හිතන එකක් නෙමෙයි හිතුව පමණින් කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒ වචන කතා කරන පමණින් කරන්න පුළුවන් එකක් නෙමෙයි හැබැයි ඔබ හරියටම දන්නවා නම් ඔබ පුදුමයටපත් වෙයි මේ සත්‍යයක විතරයි අසරණද කියලා. බැලුව බැලුවට මේකේ අසරණකම පේන්නේ නැහැ. මොකද අපිට නොපෙනෙන ලෝකෙ දන්නේ නැති නිසා අසරණකම පේන්නේ නැහැ. නමුත් අපි සම්පූර්ණ මේ ලෝකේ බලපවත්න්නේ මනුෂ්‍යාධිපත්‍යයක් නෙවෙයි. නොපෙනෙන ලෝකේ ආධිපත්‍යයක් බලපවත්න්නේ. මේ නිසා මේකෙන් ඒ නොපෙනෙන ලෝකේ ආධිපත්‍යයේ බලපවත්වනවා නම් අපිට යම්කිසි විදියකට මේ පේන ලෝකේ නොපේන ලෝකේ අතර සම්බන්ධතාවය ගොඩනගන්න වෙනවා. දැන් ඔබට මේ ධර්මාර්ග දියුණු කිරීමේදී මම මේ ධර්මඥානත් එක්ක ඔබට පැහැදිලිව ප්‍රායෝගිකව මේ ධර්මාර්ගයට අදාළ මේ උපකාරක දේවල් මම කියා දෙන්නේ. මොකද සමහර අය කියනවා මේ ඒ මායයට බය වෙන්නේ කවුද? මායය කොහේ කරන්නේ? ඔය මේ නොපෙල් ලෝකෙට බලනකො ඔහොම කයිවරු ගාන හම්බෙලා නැද්ද? ඒ හැමෝම පටන් ගත්ත තැනම හිර වෙනවා නිසා. ඒක අංගලක් ධර්මාර්ග දිනු කරත් හම්බෙන්නේ නැහැ දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි ඔබට එක ක්‍රමයක් තියෙනවා. මං කියන දෙවියොත් තමක ගිහිලා තියෙන්නේ. මිනිසුත් තමක ගිහිලා තියෙන්නේ. නොපෙල් ලෝකෙත් තමක ගිහිලා තියෙන්නේ. ඒක කල්ප දැන් අවුරුදු දහස් ගානකින් මේ මේ ගෞතම සාසනය තුළ රාතන් වහන්සේලාගේ පරපුරක් නැහැ. ඒ නිසා හැමතිස්සෙම තියෙන නොමග ගිය පරපුරක් නෑ. ඉතින් නොමග ගිය පරපුරක අනතුරක් නෑ. නොපේ ලෝකෙට බයකුත් නෑ, දෙවියන්ට බයකුත් නෑ, මාරයට බයකුත් නෑ. දන්න ඔක්කොම අපාය ගාමි කියලා. හැබැයි මේකේ මාර්ගයක වඩන්න යනකොට තමයි ඔක්කොම අඳුනගන්නේ. පාවිච්චි කරන්න පුළුවන් තරමේ මහා බලවේග විසින් අර ධර්මාරයේ මතුවෙන එක නැති කරන්න වෑයම් කරන එක. ඉතින් එතකොට අපිට තියෙන්න ඕනේ නෝන. මොකද අපිට සමහර අවස්ථාවලදී ලැබිලා තියෙනවා. කෙනෙක් කල්පනාවෙන් ඉන්නකොට පේනවා සමහරු කියනවා අපිට මට නම් කොහොම හරි මේක අවබෝධ කරගන්න ඕනේ. මට නම් මේ සංසාරේ ඉපදී ඉපදී වැඩි පරිමේ ගියා ඇති. මට මේකෙන් ඇතුළු වෙන්න ඕනේ. මන්නම් ආයේ උපරිම උපතක් කියන්නේ මම මේ උපතක් නැති විදිහට මේ ගමන යනවා කිය කී කියනවා. හැබැයි එතනමයි. දන්න බෑ. මොකද එයා දන්නේ නැහැ මේක කියනකොට ඒක ඔක්කොම අහගෙන ඉන්නවා කියලා. සමහර සීලයක පිළිතනවා. පිළිලා කියනවා මම නම් ආයේ කස් කාටවත් බෑ මගේ සීල් පිළිඳින්න කියනවා. ඒ කාටවත් බෑ කියනකොට ඒ කාටවත් කියන වචනට අයිති අර ඔක්කොම. දෙපොතේ සමාජය කියන්නේ එක්කෙනෙක් එක්ක මිනිස් ලෝකේ කහගෙන්න දෙවියන් බබන් වරුන් සහිත ලෝකේ. එතන ඉන්නව මේ මාර්ගයට විරුද්ධ ඒකට පුළුවන් තරම් උදව් කරනවා. ඉතින් මේ නිසා මේකෙන් බේරෙන්න තියෙනවා එකක්. ඒ තමයි කවදාවත් මේක විඝාත කියලා මාන සීනාපර නිවිව කරන්න පුළුවන් වන්නේ. එම් පුළුවන් නම් බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට ඒවා කියලා දෙනවා මාඩිට මේව පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. හැබැයි එකක් තේරුම් කරන්න. එකක් මම ධර්මයේ තුලින් තේරුම් ගත්ත එක තමයි අපි ඉස්සරහට ගන්න ඕනේ මේ හැම දෙයකින්ම පින. මොකද ඉස්සරහට ගන්න ඕනේ? වෙන ඉස්සරහට ගන්න ක්‍රමයක් තියෙනවා. අපි ඔක්කොම අඳුර ගන්න ඕනේ පින් මොනවාද කියලා. අග්‍ර පිනක්, පෙරවන් සරණේ යන. පින් අතර අග්‍ර පිනක් තෙරුවන් සරණ යාම ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි පුණ්‍ය ගංගාවක් ගලනවා කියනවා. කුසල ගංගාවක් ගලනවා කියනවා අවබෝධයෙන් තෙරුවන් සරණ කියන ජීවිතේ. එතකොට තෙරුවන් සරණ යන පළවෙනි එක. දෙවෙනි එක තමයි සීලය. ඔබට තියෙන්නේ පංච සීලය. පොයි දවසට අට සීලය. සීලය ඊළඟට පුණ්‍ය ගංගාවක් ගලන දෙයක්. ඊළඟ එක තමයි ධර්ම ධර්මයේ සිහි කිරීම, භාවනාව, දාන දීම. මේ කුන්තිං ගස් කරන දේවල්. දැන් උදේ නැගිට කියමු. නෝකෝ උදේ ඔබ නැගිට. නැගිටාම නිින්දෙන් ආවෙදුනාම ආයි දවසක් ඔබට විවෘතයි. දුරුබවකට කරන්නේ ඔන්න තිසරණයි පිටනවා. දුරුබව අවබෝධ කරගන්නට මම තිරුවන් සරණයි. යාම මම මේ උදාර පිළක් රැස් කරගන්නවා. ඊට පස්සේ සීල් සමාදන් වුණා. උදාර පින රැස් කරගත්තා. ඊට පස්සේ අපගත් පිටර නම් අතුපතු ගන්නවා. ඊවන්තරෝ ලස් කරනවා. ප්‍රතිකෝදනවා මේක ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම කරනවා කියනකො මේ මම හැමදේම පිනක් විදිහට සලකන්නේ මේව කරනවා. ඒක කරනවා කියන්නේ. දැන් එතකොට එයාට තියෙනවා අතුගාවන් පස්සේ ප්‍රතිකෝදලා ආහාර පාන දරුවන්ට උයල කියලා දෙලා ඒක පින්වට අයිති වෙන්නේ නැද්ද? ඒ හැමදේම පිනකට අයිති ඉතින් ඊට අමතරව කාට හරි දන් දීලා සත්තුන්ට ආහාර දීලා ඊළඟට යා භාවනා කරන බුදු ගුණ එක්ක ධර්මයේ එක්ක මෛත්‍රී භාවනා මේ වගේ එකද මෙයාගේ ජීවිතයේ මෙයාගේ බලාපොරොත්තුවක් තිබුණා දැන් අත්‍යවශ්‍යම සෑහෙන පින් රැස් කරගන්න. එතකොට රැස් කරගත්තට පස්සේ පින් දැන් මොන රැයකට මෙයාගේ ජීවිතයේ ගෙවිච්ච පැය 12 තුළ යම් කිසි පුණ්‍ය ධර්මයක් තමන්ගේ ජීවිතේට රැස් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් හවසට රැට මෙයා වන්දනා කරනවා කියන්නේ. ඔන්න ගෙදර එක්ක වන්දනා කරනවා, එක්ක පිරිත් කියනවා, එක්ක භාවනා කරනවා. කන්න ඉවර වෙලා තමන් ඊට පස්සේ නිකන් ඔය පින් දෙන්නම් වාලෙදීමක් නෙමෙයි. ඊට පස්සේ තමන්ට කරන්න දෙයක් තියෙනවා. ඒ දේ තමයි මේ ලෝකපාලක දිවිවරු, ආර්ථික සාර්ථක දිවිවරු, මායේ සාර්ථක දිවිවරු කවුරු වුණත් කමක් නැහැ. සම්මාදිට්ඨිය විතුණක් කමක් නැහැ. නැතත් කමක් නැහැ. අපිට වැදගත් වෙන්නේ හැමෝම පින් පිනක් නිසා නිපදලා ඉන්නේ. අපි මේ සියලු දෙනාටම කියන ආල්පේ ශාක්‍ය වහේ ශාක්‍ය දෙවිවරුන්ද ඔබ වහන්සේලාට මම මේ කියන්නේ. දැන් පින් රැස් කරගත්තු කෙනෙක් නෙමෙයි. ඔබ වහන්සේලා ඔය දීපී ජීවිත ලබා තියෙන්නේ සසරේ කරන ලද පිනක් නිසායි. පිනක් නිසායි. මට මේ මනුස්ස ධර්මයක් වෙන්න ලැබුණේ සසරේ කරපු පිනක් නිසා. එහෙනම් මමත් පිනක් මුක්ති විඳින කෙනෙක්, ඔබත් පිනක් මුක්ති විඳින කෙනෙක්. එතකොට ඔබට හෝ මට හෝ සැපේ පිණිස පවතින්නේ රැස් කරන පිනයි. පිනෙන් සැප ලැබෙන බව මම ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. අන්න ඔය ටික කියනවා. එතකොට මොකද වෙන්නේ? අර දෙවියන්ට යනවා අදහසක් අපිට මේ ජීවිතේ මේ ලබා තියෙන්නේ සසරේ කරන ලද පිනක් නිසා. ඒ පරිවිතය යනවා. ඊට පස්සේ දෙවියන්ට පේනවා මෙයාගේ ජීවිතේ. ඒ මෙයා පිනක් කරා. මෙයා කියනවා පිනක් නිසා මෙයා ඉගෙන ගත්තා කියලා. ඊට පස්සේ මෙයා මේ වෙලට තමන්ගේ උදේ ඉඳලා රැස් කරපු පින් ඔක්කොම මතක් කරගන්න ඕනේ. මම අද උදේ නැගිටලා තිරුවන් සරණ සමාදන් වුණා මම පින් රැස් කළා. මම සිල් සමාදන් වුණා මම පින් රැස් කළා. මම මේ සිල් ආරක්ෂා කළා මම පින් රැස් කළා. කොහොමවත් අතිපතු ගෑනවා පිළිස්සනවා කියලා මම දරුවන්ට ආහාර පාන සංග්‍රහ කළා මම පින් රැස් කළා මම සතුන්ට ආහාර දුන්නා මම පින් රැස් කළා මම මේ මහසමගේ විචය සමග කෙරෙව්වා මම පින් රැස් කළා මම මේ පාරින් ගැලපුණා මම පින් රැස් කළා මේකේ Tamanට තියෙන පින් ටික ඔක්කොම රැස් කරපො මතක් කරනවා මතක් කළා කියන්නේ මම මේ රැස් කරපු පින් සියල්ලම මම මේ භාවනා කළා මම සමත භාවනා කළා මම දර්ශන භාවනා කළා මම මේ රැස් කරපින් ඔක්කොම ඔබ වහන්සේලාට අනුමෝදන් කරනවා. මේ පින් ඔබ වහන්සේලා අනුමෝදන් වෙලා ඉස්සරහම පටන් ගන්න සැප. ඔබ වහන්සේලා සැපෙන් සැපයට පත්widetildeවා. ඊට පස්සේ යනෝනේ හිට දවසේ මට මීටත් වඩා හොඳින් පින් කරගන්න ඔබ වහන්සේලාගෙන් මට උදව් ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? මේම කාලයක් කරගෙන යනකොට ওই දෙගුර තියෙන පුළුවන් දීර්ඝායස තියෙන දෙගුර. එතකොට දීර්ඝායස දැන් අපි ගත්තොත් අපේ ජීවිතේ මේ අවුරුදු 50කට අපිට කොච්චර අතීතය අමතක වෙනවා. ඒ වගේ දෙගුර ඉන්න පුළුවන් මේ පින් රැස් කරන දිව්‍යාත්මවල ඉපදිලා දැන් කාලාන්තරයක් ගිහිලා සම්පූර්ණ මතක නැහැ අතීතය. අපි මේ වගේ මතක් කරගන්න වහන්සේලාත් මේ ඉපදිලා තියෙන්නේ වෙනත් නිසා. අපිත් පිටලා තියෙන්නේ වෙනත් නිසා කියලා අර දෙවිවරු ඉන්න පුළුවන් ඒගොල්ලන්ගේ ජීවිත ආපස්සට බලන. ඒතර ඒගොල්ලන්ට පේනවා ඇත්ත තමයි අපි මේ වෙනත් නිසා මේ ඉපදලා ඉන්නේ. එතකොට ඒ දෙවිවරු පහදිනවා කරුණු දෙයකට. එකක් තමයි ඔබ සත්‍ය කීම. ඔබ සත්‍ය පහදා දීම. මොකද පහදලා දුන්නේ? සත්‍ය. මොකද මේ සත්‍ය ඔබ ඔබත් ඉපදලා තියෙන්නේ පිනක් නිසා මමත් ඉපදලා තියෙන්නේ පිනක් නිසා මට සැපේ පිණිස පවතින්නේ පින ඔබට සැපේ පිණිස පවතින්නේ පින ඒ ඔබටත් මටත් සැපේ පිණිස පවතින පින මම රැස් කළා ඒ රැස් කළ පින මම ඔබට ආන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා ඊට පස්සේ ඔබට දැන් ඔබ දැන් දැන් එතකොට ඔබට පුළුවන් කියන්නේ දෙවියනේ මේ පින් රැස් කරගන්න මට මට උසස් සම්දමින් සිල් රැකගත්තොත් මට උසස් සම්දමින් පින උපදවන්න පුළුවන්. මට භාවනාව හොඳින් කරගත්තොත් මම තවත් පින් උපදවනවා. මම ධර්මයේ හොඳට පුරුදු කරලා මම තවත් උපදවනවා. ඒකට මේ පින් මීටත් අදාමතට මම ඔබට ආනමෝදන් කරන අන්න ගාතාව නැගහැරෙන තැන. ඒවල බලන්න මේක කාටවත් පයින් දාලා සැර දාලා ඔය කොහොමද ඌ යන්න පුළුවන්ද? එහෙම යන්න පුළුවන් එකක් නෙමෙයි. මොන බාධකාවක් මම මේ ගමන නවත්තගෙන නවත්තන්නේ කවුරු මොනවා කිව්වත් මොන ප්‍රශ්නාවක් මම මේ කතාවේ හොම කයිවරු ගන්න ඉන්නවනේ. කවදාවත් කරන්න බෑ. මොකද හේතුව පේන ලෝකේ ප්‍රශ්නේ අපිට විසඳන්න ලේසි. නොපෙල් ලෝකේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හැබැයි නොපෙල් ලෝකේ ප්‍රශ්නේ විසඳුවොත් පේන ලෝකේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒ නිසා හරියටම මේක තේරුම් ගන්න ඔය කොටස නිවැරදි කරගත්තොත් ජීවිතයක ඊට පස්සේ අපි දන්නේ කියන සමහර අවස්ථාවදී මේ අපි ධර්ම මාර්ගයට සමාව කියන්නේ මේ පින් අනුමෝදන් කරනකොට ඒ වගේ සමහර විට අපිට කරදර වෙනවා කියන්නේ අපිට කරදර වෙන්න අපි කරදර කම්කටොළු මැද්දේ ඉවසගෙන මේක කරනවා වීර්යයෙන් යුක්තව නැත්තම් කෙනෙක් ඉන්න බලව මොන්න කරදර වෙනවා ඔන්න දැන් පින් කරදර එන්නේ අර පින් තුනට වැටන්නේ. ඇයි? එයා බලාපොරොත්තු වෙන්නේ නේද දෙවියන්ගේ එකපාරට යම් බේරගන්න කියලා. එහෙම බේරගන්න බෑ. මොකද බැරි සමහරවිට කරදර වෙන්නේ කර්ම විපාක අනුව. කර්ම විපාක වල ස්වභාවය තමයි විදවන්න සිද්ධ වෙන්නේ. දැන් අපි කියමුන අසනීපයක් කියලා. ඒක විදකටම ප්‍රශ්න නිසා. ඒක ධර්මයක් වුණත් හරි ප්‍රශ්නයකට මුන් වෙලා ඉන්නවා මෙයා. සමහර මේක දෙවියන්ට විශ්ලේෂණ කරන එකක්. නෙමෙයි. කර්ම විපාක. ඒතර කර්ම විපාකයකට යා අනිවාර්ය මේක විඳින්න ඕනේ. ඒතර යා විඳ විඳ මොකද කරන්නේ? ඔන්න බයින්න ගන්නවා මම මම මමත් මේ පින් දුන්නා දුන්නා මෙමුණු ගත්තා ගත්තා. නමුත් පාට උදවක් අන්න කරදුනා. කරදුනේ මොකද? ඇයි බලාපොරොත්තු වෙන බැංකුවේ දැම්මා වගේ එකක්. ඇයි බැංකුවේ දැම්මා ඕනකට ගත්තා. ඒ මේකත් නෙමෙයි මේ. අපිට විඳවන්න තියෙනවා නම් විඳවන්න වෙනවා. හැබැයි මේ විඳවන කාලෙදී අපි හරියට හිටියොත් අපේ ධර්මාවලිය තුල ඊට පස්සේ ඊළඟට ඉන්නේ අපිට සාර්ථක කාලයක්. ඒ විඳවන කාලේ අපි හරියට පින්කස් කරගත්තොත් හරියට නෝනින් කල්පනා කරගත්තොත් ගුණධර්ම පැත්ත අපි කඩාවැටෙන තු රැකගත්තොත් ඊට පස්සේ අපිට ඊට පස්සේ උදව් කරන ලැබෙන්නේ කොයි වෙලාවෙද? අර දියුර ඇවිල්ලා උදව් කරනවා කරනවාමයි. ඒතර ඒක තමයි මේ පින්වල තියෙන සම්බන්ධතාවය. ඒතර ඒක වෙන්නේ මොකෙන්ද? තනිකරම Taman රැස් කරන්න ආව. එහෙනම් මතක තියාගන්න පින පුදුමාකාර විදිහට වටිනාද? සමහර කෙනා නේ අපිට පින් ඕනේ නැහැ කියලා. ඒ සතර දිග ගෑනවා කියලා. ඒ වගේ මොහොත කතා කියන්න හොඳ නැහැ. මොකද හේතුව ඒ ඒවා ඒවා සාමාන්‍ය කිසිම අවබෝධයක් නැති මොහොත කතා. මේ මෝඩ කතා කියන කවදාවත් මේක ලබා ගන්න දෙයක් නෑ. තීන ටික නැති කරගන්න. ඒ නිසා මේ සසර දිග්ගෙනවා කියන එක අපි පිනක් රැස් කළක් නැතත් දැනට හැදිලා තියෙනවා. දැන් අපි යන විදියට සසර දිග තමයි. හැබැයි අපි හසුරුව ගන්න ඕනේ පින ඉස්සරහට දාගෙනයි. පින ඉස්සරහට දාගෙන කරන්නේ. අර විදියට අපි දැන් අපි ගත්තොත් භාවනා කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. හැබැයි අපි අපි ඒක කතා කරන්නේ පින් කරන්න ඕනේ කියන අදහසෙන්. පින් කරන්න කියන වචනේ තමයි අපි දාන්නේ. අනේ මට පින් කරගන්න ඕනේ ධර්ම මාර්ගයෙන් කර ගැනීමට. ඒකට පින් කරගන්න ඕනේ කියන අදහස. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මට පින් තිබ්බොත් මට කොච්චර හොඳයිද? මේ වගේ කල්පනා කරනකොට කවදාවත් අර නොපෙනුන ලෝකෙට මේ ආර්ථය අල්ලන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ නොපෙනුන ලෝකේ කලබල වෙන්නේ නැහැ. බය වෙන්නේ තැතිගන්නේ අනේ මෙයා ඉතරමින් යන්නේ හරි ගැටි මෙයා ඉතරමුත් අපිට පිටින් කවුද ඉන්නේ මෙයා අපි අපිට ආයි හම්බ වෙන්නේ මොකද හේතුව සමහර අම්මලා ඉන්නවා අනේ උපුලපන් ආත්මේ උපල මගේ දරුවෙ ඉන්නේ පතන අම්මලා ඉන්නවා එහෙම නැද්ද ඉන්නවා අනේ අනේ උපුලපන් ආත්මේ මගේ ස්වාමියා වෙන්න කියලා පතන පිළිද ඉන්නවා අනේ උපුලපන් ආත්මේ ඔබ මගේ පිළිද වෙන්න කියලා පතන ස්වාමියා ඔක්කොම එන්න ඉන්නවා භූතකෝ එතකොට මේගොල්ලෝ ඔක්කොම දකිනවා ආ මේ මගේ දරුවා. මේ මගේ පරණ ජීවිතේ ස්වාමියා. මේ පිරිස ඔක්කොම දකිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගල්ම කියලා අදින්න අපිට පේන්නේ. අපි මේ නිවන් අවබෝධ කරගන්න ඕනේ කියලා ප්‍රයත්න කරනකොට අරගොල්ලෝ ඔක්කොම කලබල වෙනවා. අනේ හරියට වෙන්නේ අපි පතපත ආදී. දැන් මේ මේ අපිට නොදැන අපිට ආයේ මේ අත්තම දකින්න හම්බුනේ නැහැ. කියලා කලබල වෙලා බාධා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට බාධාව හොයන්න බෑ කොහෙන්ද මේක වෙන්නේ කොහේද මේක වෙන්නේ කියලා අපිට හොයාගන්න බෑ හැමතිස්සෙම මේ කඩාවක් වදින්න උතර ඒ නිසා ඒ ඔක්කොම බේරගන්න තියෙන්නේ අර අපි අර රාත්‍රියට හැමදාම පින් දෙනවල ඔබට තියෙන උපකාරේ පින් මට තියෙන පින් සැපේ පිණිස පින බව දෙනවා කියලා. මේක කියනකොට අන්න අර ගොල්ල ඔක්කොම සංසිඳනවා. හා මේ ඇත්ත තමයි. මේ ධර්මයේ අපේ දරුවා මේ පින් රැස් කරගන්න අන්න උදව් කරනවා. එතන මේ විදිහට තමයි මේ ධර්ම මාර්ගය තුළ මොකද හේතුව මේ අපිට යන්න තියෙන බොහොම බුද්ධිමත් බොහොම ප්‍රඥාව පාවිච්චි කරලා බොහොම නුවණ පාවිච්චි කරලා මොකද හේතුව මේ හැමතිස්සෙම මේ භූත බලවේගයක් නැත්නම් මොකින්න බලවේගයක් මේ මනුස්ස ජීවිතේ අල්ලන්න තියෙන අවස්ථාවල් බලාගෙන ඒගොල්ලෝ ඉන්නේ එතකොට ඒකට ඒ නිසා මිනිස් දැන් අපිට පේනවත් කෙලවරක් නැහැ මේ ලෝකේ තුන ඔය පැත්තෙන් එක කුරුකම් කියයි නොයේ දේවන්නේ මේ කුදපුට පහනක් තිබත් ඒ පහටත් බැඳෙනවනේ අමනුස්සය. ඉතින් ඒ නිසා මේ හරියට අපි තේරුම් අරගෙන ඕනේ මේකේ අපිට ආරක්ෂාව පිණිස පවතින්නේ වින. එතකොට මේ ධර්ම මාර්ගය තුල දිනු කරන්න ඕනේ මොකක්ද? වෙන වෙන දියුණු කිරීමේදී අපි හොඳට මතක තියාගන්න ඕනේ සම්බන්ධ වෙන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි මෛත්‍රිය. මොකද හේතුව මෛත්‍රිය මෛත්‍රියෙන් තමයි මේක යන්න තියෙන්නේ. දැන් මෛත්‍රිය මෛත්‍රිය ඇති කරගෙන ඉවසීමෙන් ධර්මාර්ගයේ අපිට ධර්මාර්ගය තුළ ලොකු දියුණුවක් කෙනෙක් ගියත් නැතත් එයාට මෛත්‍රිය පිටක් නැද්ද? මෛත්‍රිය පිටක් තියෙනවම නෙමෙයි. මොකද මෛත්‍රිය නැත්තම් දැන් හොඳට බලන්න හිතලා ඔය මේ ගෙවල් වල දෝෂ තියෙන ගෙවල් වල ලක්ෂණය මොකක්ද? රණ්ඩු දබර, අඬ දබර තමයි තියෙන්නේ. සමාජෙ මේ අම්සවලට හේතු හොයාගන්න බෑ. සමාජෙ Tamanටම පුදුමයි මට මෙච්චර කේන්ති ගන්න කාරණාවක් මෙතන නෑනේ. මේ තුන් පොච්චි දේවල් කියලා. මොකද හේතුව අමනුෂ්‍ය බලවේග ග්‍රහණයට ගත්තාම ගෙවල් සම්පූර්ණ මේගොල්ලෝ ජීවත් වෙන්නේ මනෝ සංචේතන ආහාරයෙන්. එතකොට ඒ ආහාරය ඒකට පාවිච්චි කරන්නේ අනිත් අයට හරහා. එතකොට මේ නිසා මේ වගේ දේවල් එකපාරට නැති කරගන්න බෑ කෙනෙකුට. හැබැයි අර වගේ පින ඉස්සරහට දාගෙන ඒක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ අපි හොඳට මේක තේරුම් අරගන්න ඕනේ පින්වත්නි. ඒක තේරුම් අරගෙන තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමති දේ අවබෝධ කර ගැනීම පිණිස අපි අපේ ජීවිතේ යොමු කරගන්න ඕනේ. මොකද හේතුව දැන් ඔබට තේරෙනවද දැන් ওই විදිහට නොපෙළෝ කියන කිව්වහම මේක කොච්චරනම් මිනිස්යාට ඉතර වෙන්න බැරි විදිහට තමයි මේ ප්‍රවත්ම හැදිලා තියෙන්නේ. ඉතර වෙන්න බැරි විදිහට. ඉතින් ලෝකයක අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නෝනින් විමසලා තේරුම් අරගෙන අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අතිශයින්ම ශ්‍රේෂ්ඨ දුර්ලභ අතිශයින්ම පුණ්‍යවන්ත දෙයක්. ඉතින් ඒ නිසා නෝන තියෙන කෙනාම අර ඉපදීම දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, ශෝක වැළකීම් දුක් දුන්න සුසුම් ගැලීම් දුකයි. ආදි වශයෙන් ප්‍රිය විප්‍රයෝගේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි. කැමති දේ නොලැබීම දුකයි කොටින්ම පංච උපාදානස්කන්ධේ දුකයි කියන එක ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ අවබෝධයක් ඇති කරගන්න ඕනේ අනේ මම මේ මේ දුකට ඇති දේවල් වලට නෙමෙයි මම මේ අහස කරන්නේ. ඒක මොකද හේතු දුකේ හේතුව තණ්හාව. තණ්හාවේ ලක්ෂණේ තියෙනවා පොණෝ භවික. නැවත භවයක් සකස් කළ දෙනවා. නන්දි රාග සහගතයි. ආස්වාදේ ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. తත්‍ර తත්‍රා විනන්තිනි. ඒකෙහි තන සතුටින් පිළිගන්නවා. දැන් මෙයාට මෙතන ලැබුණා නම් මනුස්ස ජීවිතේ මෙයා මේක සතුටින් පිළිගන්නවා. බැරිලා පිරිතෙක් වුණාද? ඒක සතුටින් පිළිගන්නවා. එතනින් මෙරිලා තිරිසන් ලෝකේ ගියාද? ඒක සතුටින් පිළිගන්නවා. එතනින් මෙරිලා නිරේ ගියාද? ඒක සතුටින් පිළිගන්නවා. එතනින් චුතිලා ආයතිරිසන් ලෝකේ ගියාද? ඒක සතුටින් ඒතකොට මේ ස්වභාවය මොකද්ද? මෙයාට යන්නේ යන්නේ තන සතුටින් පිළිගන්නවා. ඒක තමයි තණ්හාවේ ස්වභාවය. එතකොට ඒ ඒ තණ්හාව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒක තියෙනවා ත්‍රිවිධ තුන් ආකාරයකින් ඒක ක්‍රියාත්මක වෙනවා. කාම තණ්හා හැටියට කාම තණ්හා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට තියෙන ආසාව. එහෙම ක්‍රියාත්මක වෙනවා. භව තණ්හා. පැවැත්මට තියෙන ආසාව. එහෙම ක්‍රියාත්මක වෙනවා. විභව තණ්හා. නොපැවැත්මට තියෙන ආසාව. එහෙම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ත්‍රිවිධ තණ්හාව කියනකම් මේ ඉපදීම ජරා මරණ දිගටම ලැබෙනවා. ඉතින් පුත්‍රජානන් වහන්සේගේ ධර්මය අපට උගන්වනවා මේ ත්‍රිවිධ තණ්හා. ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනම නිරුද්ධ වුණොත් උපදින්නේ නැහැ කියලා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම නිරුත් වුණත් යාමේ ඉපදීමෙන් ජරා මරණ ශෝක වැළපෙන දුක් දුමසල නිදහස් වෙනවා. ඒ තණ්හා තුනම නිරුද්ධ වෙන්නේ එක මාර්ගික ගමනකද? මොකද මේ මාර්ගය ආර්ය ස්ථානික මාර්ගයේ ගමන් කිරීමෙන් විතරයි මෙයාට මේක කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙතන මේ සැලැස්ම අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ මේම දුකක් තියෙනවා. යම් තැනක ඉපදීමක් තියෙනවාද? ඒ කියන්නේ යම් තැනක ඇස කන නාසය දිවකය මනස පහළවට තියෙන දුක් හරි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ බ්‍රහ්මනි මන්තික සූත්‍රය කියලා. ඒකේ තියෙනවා මේ බ්‍රහ්ම ලෝකේ ඒ බ්‍රහ්ම රාජේ කියලා මේ මෙතන නිත්‍යයි මෙතන සැපයි මෙතන තමයි මේ මේකින් ලෝකේ තියෙන අන්තිමම සැප තියෙන චුත වෙන්නේ නැති උපදින්න නැති තැන මෙතන තමයි සදාකාලික සැප ඇති නිවන කියලා හිතන. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රඥාගේ සිටිවිල්ල උන්වහන්සේගේ සිටින් දැකලා උන්වහන්සේ සිටිතමින් අතුරුදහන් වෙලා අර ප්‍රඥා ඉදිරියේ පහළ වුණා. පහළ වුණාට පස්සේ ඒ ප්‍රඥා කියනවා ආවහන්සේ බොහොම හොඳයි. මේට මේ පැමිණි එක මෙතන තමයි නිත්‍ය උතන. මෙතන තමයි ස්ථිරතන. මෙතන මේ පටන් ගන්නilla කෙලවරක් නැහැ. මෙතන සදාකාලිකව ඉන්න පුළුවන් තැන. මෙතන බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට වැරදිලා ඔබ කලින් මේ ලෝකෙට හිටියා. ඔබේ කිච්චුතරේලා මෙතනට ආවේ. ඔබ බොහෝ කාලයක් ගත වෙච්ච නිසා දැන් ඔබට අතීතේ මතක නැහැ. දැන් ඔබ හිතලා තියෙන රූපන්නේ නැහැ කියලා. දැන් ඔබට පේන්නේ බොහෝ කාලයක් දැන් නොහැරි ඉන්න නිසා ඔබට හිතෙනවා මෙතන සදා සදාකාලිකයි කියලා. මේක සදාකාලික නෑ. ඉතින් මේම කරුණ කියද්දී ඒ බ්‍රහ්මයත් එක්ක හිටපේ බ්‍රහ්ම පිරිසට මාය වැහෙනවා. වැහෙලා කියනවා ආහා ශ්‍රමණය මේ බ්‍රහ්මයා කියන එක අහන්න මේ ඔබට වැරදි යම්කිසි කෙනෙක් පඨවි ධාතුවට ගැලෙව්වොත් පඨවි ධාතුව පිළි නොගත්තු ආපෝ ධාතුවට ගැලෙව්වොත් ආපෝ ධාතුව පිළි නොගත්තු වායු ධාතුවට ගැලෙව්වොත් වායු ධාතුව පිළි නොගත්තු තේජෝ ධාතුවට ගැලෙව්වොත් තේජෝ ධාතුව පිළි නොගත්තු උපම් සත්‍යයට ගැලෙව්වොත් දෙවියන්ට බබුන් බලන්න මේ ලෝකයේ தත්ත්වය. ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුළ ඒවට ගැළවීමක් තියෙනවද? මොකද්ද? පඨවි ධාතුව කියලා කියන්නේ මොනවද? කේස්, ලොම්, නිය, දත් මේ ආදී විස්තර කරනවා. විස්තර කළා කියලා මේක අනිත්‍යයි. අන්න ගැලවෙනවා. මේක දුකයි. මේක අනාත්මයි. ඊට පස්සේ කියන මේක පිළිගන්න එපා කියන මේක මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මෙ නොවේ. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය විස්තර කරන තැන කියනවා රූපේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර ගුණෝසු සියුම් හීන ප්‍රණීත ප්‍රණීත කියන දිවි ලෝකේ පුරුපැත්තකට පිළිගන්න එපා කියන මමයේ මාගේ මාගේ ආත්මිකද ගන්න එපා කියන මම නෙමෙයි මගේ නොවේ මාගේ ආත්මය කියලා අතාරින්න කියන අන්න ඒකට විරුද්ධව දැන් කතා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අර විදියට පෙන්වා දෙනකොට ඒක ලෝකෙට යන්නේ කොහොමද? ගරහනවා. ගරහනවා කියන්නේ එතකොට දෙකෙන් අතර වබුන් අතර කතාව කියන්නේ. පටිවි ධාතුට ගරහනවා කියලා. ආපෝ ධාතුට ගරහනවා කියලා. එතකොට දැන් ඉපදීම දුකයි කිව්වම පස්සේ කතාව යන්නේ කොහොමද? දුකට ඉපදීමට ගරහනවා කියලා. ඇයි මේකේ ඇත්ත තත්ත්වය ලෝකෙට ප්‍රකට වෙන්න දෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට බක බ්‍රහ්මයා කියනවා මේ ශ්‍රමණේ පඨවි ධාතුවට ප්‍රශංසා කරනවා. ආපෝ ධාතුවට ප්‍රශංසා කරනවා. තේජෝ ධාතුවට ප්‍රශංසා කරනවා. වායු ධාතුවට ප්‍රශංසා කරනවා. ඒවා හතර සතුටෙන් පිළිගන්න. එතකොට දෙවියන් ප්‍රමුඛ කොට ප්‍රශංසා කර කර ඒගොල්ලෝ ඒ පැවැත්ම පිළිගන්න. එතකොට මෙතෙන් එන්න පුළුවන්. එතකොට බලන්න මේ මේ සම්බුද්ධත්වයේ තුල විස්තර කරලා කරන දේ මොනතරම් විශේෂ වූ දැන් ඔබ අහලා තියෙනවානේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටිසෝතගාමි පටිසෝතගාමි කියන්නේ පැවැත්මට විරුද්ධව යන එක. එතකොට පැවැත්මට විරුද්ධව යනවා කියන එක තේරුම දැනගන්න නම් මේ වගේ සූත්‍ර දේශනා ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අපි දන්නේ නැහැ පැවැත්ම මොකද්ද? පැවැත්මට විරුද්ධව යනවා කියන්නේ මොකද්ද කියලා. දැන් එතකොට අර අර විදිහට අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි කියලා මේ අනිත්‍ය වශයෙන් බැලේ කර කර එතකොට මොකද වෙන්නේ කොටසක් ඇසම මේ වගේ කන වගේ කියනවා කොටසක් කියනවා ඇසම වගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය කියලා කියනවා එතකොට ඇස මගේ කියලා ඇසට මේ වගේ ආයතන වලට මම මගේ කියලා හිතලා ඒකට බැඳිලා ඒකට සතුටු වෙවි ඒක පිළිඅරගෙන ඒකෙන් පැවැත්ම හොයන කෙනාට පේන්නේ අර කමක් වගේ ගැරහිල්ලක් වගේ වෙන්නේ. අන්න ඒකයි මේ ගොඩාක් යථාර්ථයට ලෝකෙ විරුද්ධ. යථාර්ථයට කැමති වෙන්න නම් තියෙන්නේ මොකද්ද? හොඳ ප්‍රඥාව. හොඳ නුවණ. බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ සියලුම සංස්කාර අනිත්‍යයි. සියලු ධර්මයන් අනාත්මයි කිව්වහම මේක ඇහෙනවා කියන බබලෝට. අහුනට පස්සේ බ්‍රහ්මියම ඉන්නවා කියන පපුවට ගහ ගන්නවා කියන කම්පා වෙලා. අහෝ අනිත්‍යයි. අහෝ දුකයිලු අහෝ අනාත්මයිලු ආත්මයක් නැතිලු මේ වගේ කම්පා වෙනවා කියලා. එතන මේකේ තේරුම මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වඩන සත්‍යය ලෝකයට අවබෝධ කිරීම දුෂ්කරයි. ඒක අර ප්‍රඥාවන්ත කෙනෙක්ම තමයි නුවණින් විමසලා තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්ලාම දේශනා කරන දුක ගැන දුක ගැන දේශනා කරන දැන් කොහොමද ධර්මවත්නේ අපි රටේ සාමාන්‍ය දුක ගැන කොච්චර බයද කතා කරන්නේ. දුක්ඛාර සත්‍ය ගැන මොකද සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තියෙනවා. ඒවට කියන්නේ මේ සාමුක්ඛං සාමුක්ඛංසික දේශනා කියලා. සාමුක්ඛංසික දේශනා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වන ආකාරයට යාව දිනු කළ ගන්නවා. ඒකෙ පෙන්නනවා දාන කතා, සීල කතා, සත්ත්ව කතා. දන් දීම ගැන, සිල් රැකීම ගැන කියලා සංඝ කතා. ස්වර්ගයේ ඉපදීම ගැන. ඒතර මේ දක්වා මේ අහගෙන ඉන්න සතුටේ. ඊට පස්සේ උගන්වනවා කාමන ආදීන. මේ කාමයන්ගේ තියෙන ආදීන මෙතන ගන්නවා. අන්න මධ්‍යස් වේවා. ඊට පස්සේ උගන්වනවා ඕකාරින් සංකලේශක්. මේ කෙලෙස් වල තියෙන පිළිකුල් බව. ඊට පස්සේ උගන්වනවා නික්කම්පියානි සංසං මේ නිකලෙස් සුනාම කුත්තරේ ආපත ආන්න කැමති වෙන්නේ යා කියනවා. ඊට පස්සේ යාට කියනවා චතුරාර්ය සත්‍ය. ඒකෝනේ ආයි ධර්මේ ආબોධ කරගන්නවා. ඒක අපිට පේනවා මේ චතුරාර්ය සත්‍ය කරා යන්න මිනිස්සුෙකුට තියෙන්න අදහස අපේ හිතට අරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හිත කැමති නෑ ඒ අදහසට එන්න. අපේ හිත හැමතිස්සෙම මේ පැවැත්ම තුල තමයි ආස්වාදය සොයන්නේ. අපි පුරුදු වෙලා තියෙන ආස්වාදය ගන්න ඇහෙන් රූප බලන්නනේ. කනෙන් ශබ්ද අහන්නනේ. නාසයෙන් ආග්‍රහණය කරන්නනේ. දිවෙන් රස විඳින්නනේ. කයින් පහස විඳින්නනේ. මේකෙන් ආස්වාදයේ පුරුදු වෙන්න අර බුදු කෙනෙක් පහළ වෙලා ආදීනම කියලා නොදෙන තා අපි ආදීනම හිතුවේ නෑනේ. අපි උන ආස්වාදයෙන් ඉදිරියට ගිහලා වායසට ගියාම අපි ආයම බලාපොරොත්තු වෙන මොකක්ද? අර විදපු ආස්වාදේ ඊළඟ ආත්මෙ විදිහනේ. ඒවා කල්පන්නේ තියෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා විස්තර කරලා දෙනවා නිරේ. දැන් බුදුරජාණන් වහන්සේ නිරේ ගැන විස්තර නොකරනද අපි නිරේ ගැන කිසිමයක් දන්නේ බුදු කෙනෙක් පහළ වෙලා പ്രേත ලෝකේ විස්තර කරලා දෙනවා මේ പ്രേත ලෝකේ මෙන්න මෙහෙම මෙහා පිළිති කුණේ දැන් යාකට කරන්නේ මෙන්න මේක ජීවිතේ අර එක එක දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ ඒ දේශනාවේ මුගලන් මහරහතන් වහන්සේට මේ මුණ ගැහෙන්නේ කාන්තාවක් මේ කාන්තාව මේ කූණු කටක් තියෙනවා. පෙරෙන් කියනවා. අසුචි කන්නේ. ඊට පස්සේ අහන මොකද උනේ අනේ මමත් මම සොරගේ හිටියා කියන්නේ. කවුද කිව්වේ මම හොඳ පන්සලක දායකාවක් කියලා. මොකද උනේ කියලා අනේ අපේ පන්සලට එනවා කියලා සීලවත් හාමුදුරුවෝ. ඊට පස්සේ මේ අපේ ලොකු හාමුදුරුවෝ කියනවා කියනවා අනේ උපාසිකා අරකොල් අර හාමුදුරුවෝ ඉන්න දායකට කල්ලගන්න යන්නේ. ඔව් පාසිකාව කියලා බැලලා යනවා. ඒ පාසිකාව තමයි අර ආම්දුරුම බැනලා එළවන්නේ. එළවන ඔයලා මොකද මේට වෙලා කරන අසෝචි කපන් ගිහින් කියලා. ඔන්න මල. ඊළඟට ඇහුවා ඒ මුගලන් මහරහතන් වහන්සේ වෙයි ඒ කියන්නේ දැන් ඔබට කල්යාණ මිත්‍ර විසින් උපදෙස් දීපු දෙයක් ඕක කියලා. මම යාගේ යාගේ කරෝටික මම ඉන්නේ. ඇස්කිලි වලේ. මිනිසුන්ගේ අසුචි මං කරනකොට මගේ අසුචියක් තමයි. හේතුස් වල තියෙන්නේ. එතකොට බලන්න මේ මේ වගේ බුද්ධ දේශනාවේ මේ මිනිස්යාට වැහිලා තියෙන පැත්තක් විවෘත කරන්නකට ඕන කාමයන්ගේ ආදීනව ආදීනව අපිට ඉගෙන ගන්න පුළුවන්. නිරේගන තියෙන විස්තරේ විවෘත කළ දෙයකට අපිට ඕන කාමයන්ගේ ආදීනව ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි තිරිසන් අපායේ යම් දුකක් ඇද්ද? තිරිසන් අපායේ යම් පීඩාවක් ඇද්ද? ඒක වචන වලින් කියන්න බෑ කියන. එච්චරට මෙතන දුක අපිට පේනවද උක? අපිට බැලුව බැලමට පේන්නේ කුරුල්ල කොහොම බොහොම සන්තෝෂෙන් ඉන්නවා කියන්නේ. අපිට දුක හොයාගන්න පේන්නේ නෑනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි කොල්ල ත්‍රිසක අපය ගැන විස්තර කරන එකට අපි අපි හිතමු නැත්තම් කියන මහණෙනි ත්‍රිසන් නොවින්නවා. ඒ ත්‍රිසන් උපදින්නේ අසුචිවල. අසීචුවල ඉපදිලා අසුචිවලම වයසට ගිහිල්ලා අසුචිව මැරිලා. තව ත්‍රිසන් නොවින්නවා උපදින කුණු කාණ්ඩ. කුණු කාණ්ඩ ඉපදිලා කුණු කාණ්ඩේම නාකි වෙලා කුණු කාණ්ඩෙන් මැරිලා. තවත් තිරිසන් ඉන්නවා උපදින්නේ කුණු මස් වල. කුණු මස් වල ඉපදෙනවා කුණු මස් වලම වයසට යනවා මැරියනවා. තවත් තිරිසන් සතන් ඉන්නවා උපදින්නේ ඉඳුල් කොටේ. ඉඳුල් කොටේ ඉපදෙනවා ඉඳුල් කොටේම මේ වයසට යනවා ඉඳුල් කොටේ මැරියනවා. තව තිරිසන් ඉන්නවා උපදින්නේ වතුරේ. වතුරේම ඉපදිනවා වතුරේම නාකි වෙනවා වතුරේම මැරියනවා. කියන මහණෙනි මේ තිරිසන් නොපහා යම් දුකක් ඇද්ද ඒක ඉවර කරන්න බෑ කියන වචන වලින්. එතකොට මේ උපන් සත්‍යයට මේ හැම පාරක්ම විරුද්ධ වෙලා තියෙන්නේ කියලා. බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වා දුන්නට පස්සේ ඒකෙන් තේරුණොත් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තමයි කලින් කියන අදහස යාගේ ඔළුවට යන්නේ. ඉතික් යාගේ ඔළුවට ඒක යන්නේ නැහැ. යාගේ ඔළුවට ඒක යන්නේ එයාට හිතෙන්නේම මේකේ ආරක්ෂාවක් තියෙනවා ආයෙකට මේ ගමන යන්න පුළුවන් ය කියලා හිතෙන්නේ. මොකද හේතුව මේ පරලෝක ගැන යාට පැහැදිලි කමක් අන්නේ පැහැදිලිකම අපිට නැති නිසා අපි ඒක ඇති කරගන්නේ එක්කෙනෙක් කරේ අවබෝධය එක්කෙනෙකුගේ අවබෝධය කරේ හිත පහළවන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කරේ අපේ හිත පහළවන්නේ. මොකද උන්වහන්සේ මේ නිරේ ගැන ත්‍රිසංග පාර ගැන ප්‍රේත ලෝක ගැන මේවා ගැන දේශනා කළේ අපිව බය කරන්න නෙමෙයි. උන්වහන්සේට එහෙම අපි බය කරගන්න උවමනාවක් නැහැ. උන්වහන්සේට ඕනකම තිබුණා අපිට මේකේ හැබෑ චිත්‍රය පැහැදිලි කරලා දෙන්න. හැබෑනේ පෙන්නුම් කරලා දෙන්න. උන්වහන්සේට ඕන ඕන කරලා තිබ්බේ සම්පූර්ණයෙන්ම හැබෑ කත්වය පැහැදිලි කරලා දෙන්න. ඉතින් උන්වහන්සේ ඒ සඳහා හරියට වහන්සේ අරන් තියෙනවා. උන්වහන්සේ අර අපාය ගැන විස්තරේ, නිරේ ගැන විස්තරේ කළා. ඊට පස්සේ කියනවා මහණෙනි මම මේක මේ කාගෙන්වත් අහලා නෙමෙයි කියනවා මේ කියන්නේ. කාගෙන්වත් අහලා නෙමෙයි මේ මමම දැක්ක මේක. මම දැක්ක මේ යමරජ්ජුරුව මේම මිනිසුන් මොන ගෑනවා ඊට පස්සේ යමරජ්ජුරුව ඒක මෙයා කතාවස් කරනවා. පරිච්ඡේදන ඊළඟට කරගන්න දෙයක් නැහැ. යමරජුන් කරන්න දෙයක් නැහැ. යමරජුන් මතක් කරනවා මේ කර්මය ඔබේ ඥාතියින් කළා නෙමෙයි, ඔබේ නෑදෑයෝ කළා නෙමෙයි, ඔබේ යාළුවෝ කළා නෙමෙයි, ඔබම කරපු ගමන් මොකද ඒක ඔක්කොම රෙකෝඩ් වෙන්නේ අපි අපේ මනසේ. අපි කරන දේවල් ඔක්කොම මේ අපි දන්නේ නැතුණට මේක රෙකෝඩ් වෙනවා. ඒ රෙකෝඩ් වෙන්නේ සංස්කාරවල. දැන් මේ සංස්කාරවල වෙන රෙකෝඩ් එක අපිට අමතක වුණාට මේක තියෙනවා. දැන් සමහර විට දැන් අපි ගත්තොත් පුබ්බේ නිවාසානුස්සති ඥාන පෙර විසුණු කඳ පිළිවෙල දන්නා නෝන මේ නෝන ඇති කරගත්ත එක්කන මේ මේ රෙකෝඩ් එක තමයි දිග ඇදෙන්නේ. එතකොට යාට සම්පූර්ණම කල්පගණන් යාට ආපස්සට බලන්න පුළුවන්. එහෙනම් මේකේ ලොහොත් අපිට තේරෙන්නේ කි රෙකෝඩ් එකක් අපේ ජීවිතවල රෙකෝඩ් වෙනවා. ඒක වෙන්නේ මොකේද? සංස්කාර වලට. සංස්කාර වලට තමයි වෙන්නේ දැන්. ඒක හොයන්න බෑ අපේ මතකයේ කොහෙද තියෙන්නේ සමහර මතකයේ ඉකේ තියෙනවා ඒ මේ තියෙනවා කියනවා නෑ මේක තියෙන්නේ කොහෙද සංස්කාර වල තියෙන්නේ එතකොට මොකද වෙන්නේ මේක රෙකෝඩ් එක වටලා එනවා දැන් අපි මරණයට පත්ලා ගිරී කියොත් යම් මේක එතකොට කවුද මේ යමරජුරු අනුභාසවන්තේ කළානේ මේ රෙකෝඩ් එක තියෙනවා දැන් කෙනෙක් කියනවද එහෙමනම් දැන් මැරිලා කෙනෙක් නිරේට ගියාට පස්සේ එයාගේ කර්ම විපාක කියවන්න පුළුවන්කම තියෙනවා යමරජුන්ට ඒ යමරජු කර්ම මතක් කරගෙන උපාසවද සියාසවද කළා මේ ඥානයේ ක්‍රියාත්මක වෙන ගැන අවබෝධයක් තියෙනවා කුසල කුසල ගැන අවබෝධයක් තියෙනවා කුසල මුල් ගැන අවබෝධයක් තියෙනවා සිහියෙන් ඉන්නවා යා වීර්ය පාවිච්චි කරනවා එතකොට යා විශේෂ කෙනෙක් නෙමෙයිද අන්නේ විශේෂත්වයේ මත යාට යා අතීත කරපු දේවල් යාට මතක් වෙනවා යාට ඒක ප්‍රහාණය කරන්න බැරිද යාට පුළුවන් ඒක ප්‍රහාණය කරන්න මොකද දැන් යා ඒකෙන් නිදහස් වෙන්න හිත හසුරවන නිසා හැබැයි ඒ කුසලතා නැති පුතඥ කෙනාට එයාට යම්කිසි උන්චි අකුසලයක් මතක් වුණත් එයාට ඒ අකුසලයේ එයා හේතුඵල වශයෙන් බලන්න පුළුවන් වෙලා නැහැනේ. දැන් අකුසල මේකයි අකුසල මුල් මේකයි කුසල මේක කුසල මුල් මේක කියලා බලන්න පුළුවන් වෙලා නැහැ. ඒක ධර්මය අහලා නැහැ. ඒ ධර්මය අහලා නැත්තම් එයාගේ ජීවිතේ එයාට ඒක වෙනස් කරගන්න පුළුවන් කම නැහැ. අන්න එතකොට ඒ කරන මේ වස්ත්‍ර වේතුරු වගේ. එතකොට ඒක මෙයාගේ හිත බැස ගන්න. අන්න ඒ හේතුවෙන් එයාට නිරේ නම් ඉඳ තියෙනවා. නිරේ කියොත් මොකද වෙන්නේ? නිරේ නිරේට වේදනාවෙන් ඉඳ යම්තා අකුසල කර්ම තිබුණත් සංසාර ඔක්කොම ඉස්සරහට ඇතියදී ඇවිල්ලා ඒක විදෝනවා යා. ඉන්නවනම් මොකද වෙන්නේ? ආයේ මනුස්ස ලෝකෙට එනවා. හැබැයි එන්නේ නිරේ ඉඳලා. නිරේ ඉඳලා මනුස්ස එක්කෙනෙකුට එන්නේ කලපින් සම්පූර්ණයෙන්ද කලපින් අඩු වෙන්නේ. කලපින් අඩු වෙන්නේ. එතකොට ඔන්න දුප්පත් ගේක උපදිනවා එක්කෝ. එක්කෝ යුරෝප් වෙලා උපදිනවා. එක්කෝ කල්පනා තුල කල්පනා කරන්න නැති උපදිනවා. එතකොට ඉක්මනට පාප මිත්‍ර සේවනයේ වැටෙන පරිසරයක උපදිනවා. අන්න ආයෙ මොකද වෙන්නේ? ආයෙ බලහත්ටම. ඊට පස්සේ ආයෙ යා පවුලස් කරගන්නවා. හැබැයි යාගේ වාසනාවට යාට තිබුණොත් ප්‍රඥාව එයාට අවස්ථාවක් ලැබුණොත් කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න. එයාට අවස්ථාවක් ලැබුණොත් ආර්ය සත්‍ය අහන්න. අන්න එතකොට එයාට ආයමත් ඒ නිරයට වැටෙන්නේ නැතුව බේරිලා මේ ජීවිතය යන්න පුළුවන්කමක් තියෙනවා. එයාට කියන්නේ ආතුරෙන් එළියට ආපේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා තියෙනනේ වලේ. එතකොට බලන්න දැන් අපිට අපි අපි දැන් එළියෙන් දැන් හතුරේ ඉඳලා එළියට ඇවිල්ලා අපිට ආය හතුරට යන්න ඕන කමක් නෑ. ඒ නිසා අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ. හොඳට හිතට ගන්න ඕනේ. අපි හැමතිස්සෙම මේ මේ කර්මය හැදෙන උපතක් කරා. ඒතර කර්මය උපතක් කරා හැදෙනකොට අපි අවබෝධයක් නැතිකම සිහිනසියක් මේකට බලපානවා. ඊළඟට අපි මේ ලෝකය ගැන හිතන ක්‍රමයකට බලපානවා. එහෙනම් අපි මේ චතුරාර්ය සත්‍ය හොඳට කල්පනා කරලා තේරුම් අරගෙන ඊළඟට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රටාව තේරුම් අරගෙන ඒ කියන්නේ මෙහෙම මේ සීල සමාධි ප්‍රඥා දිනු කරගන්න ඕනේ ඒක සම්මාදිට්ඨිය දිනු කරගන්න ඕනේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න තියෙන පාර ඒ දුරටම ඊළඟට මේ හේතුඵල මේකෙන් අවබෝධ කරගන්න ඕනේ. මේ විදිහට අර බුද්ධ දේශනා ඉගෙනගෙන ඉගෙනගෙන යා නිවැරදි දැක්මක් ඇති කරගත්තා. දුර්යාට දුර්ලභ අවස්ථාවක් ලැබෙනවා මේ පුතඥන ජීවිතෙන් බේරෙන්න. මොකද බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ සංසාරේ ඊතර වෙන මාර්ගය පිළිල කරගන්න. සමහරට මේ ජීවිතය ඊතර වෙන්න බැරි වෙන්න පුළුවන්. මොකද මේ ජීවිතේ හරියට ධර්ම මාර්ගයේ අල්ලගෙන ඉන්නවා නම් එයාට එතකොට මේ ජීවිතේ යම් මැරෙන්නේ නිකන් නෙමෙයිනේ. ඉපදුනේ යම් විදියකින්ද ඒ විදිහට මැරුණා නෙමෙයිනේ. ඉපදුනේ යම් විදියකින් ඊට වඩා ගොඩාක් උසස් විදිය තමයි මැරෙන්නේ. මොකක්ද යාගේ උසස්කම? ඒ අවබෝධයකින් යුක්තව බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් තියෙනවා. අවබෝධයකින් යුක්තේ ධර්මයේ සරණකින් තියෙනවා. අවබෝධයෙන් ඥාන ශ්‍රාවක සංඛ්‍යා සරණකින් තියෙනවා. යා සීලය පුරුදු කරලා තියෙනවා. යා ධර්ම මාර්ගය පුරුදු කරලා තියෙනවා. යා ගුණය පුරුදු කරලා තියෙනවා. යා පින රැස් කරලා තියෙනවා. යා දිව්‍යතර වුණට වඩා විතර පින් දිදී ඉඳලා තියෙනවා. එළඟ යා ඉඳ උපදින්නේ කෙලිම දිව්‍යන් අතර. දිව්‍යන් අතර යා ගියා කියන්නේ එයාට ආයමත් විවෘත වුණා. මොකක් විවෘත වෙන්නේ? ධර්මාවය. ආයිමත් විවෘත වුණා යාට. ඔබ හිතන්නේ මේ දෙවියන්ට පින් කරන්න බෑ කියලා. දෙවියන්ට පින් කරන්න පුළුවන්. දෙවියන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මාර්ග කල්ලාපේ නිකුරු හරියට පිළිගනකොල සිටිනවා. ඒ සූත්‍ර දේශනා බලුවාම හරියට පැහැදිලි එක බුද්ධ දේශනා බොහෝ දෙනෙක් ඉන්නේ දිව්‍ය ලෝකවල. එතකොට ඉහළ දිවි ලෝකවලින් පහළ දිවි ලෝක වලට ඇවිල්ලා උගන්වනවා මේ සතර සතිපට්ඨාන. එතකොට අර පහළ දිවි ලෝක වලට අපි දෙවර මොකද තියෙන ඉඩ කඩක් තියෙද කියලා. දැන් දැන් වර්තමාන උපදින ළමයටත් ඉඩ කඩක් නැති වර්තමාන උපදින ළමයා ළමයාට වෙන දේ බලන්න අවුරුදු අවුරුදු 10 ඉඳලා වගේ ඊට කලින් ඉඳලා ටියුෂන් යන්න ඕනේ. ඉස්කෝලේ ගිහිල්ලා එනවා ඊට පස්සේ ආයෙම තනි පැත්ත හැදුනාදගෙන ටියුෂන් ඊට පස්සේ දැන් සාමාන්‍ය පෙළ වෙලා උසස් පෙළ වෙලා ආයෙ ejecutó සමාජයක් ආගම දාන්නේ සමාජ තත්ත්වයක් ලබා ගන්න විතරයි. පිළිගැනීමක් ලබා ගන්න විතරයි. අවබෝධයක් ලබා ගන්න නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණම ගෞරවපරිසරයක ලබන්නේ ලෞකික සැපේ. ලෞකික සැපේ සාර්ථක කර ගැනීම තමයි හිතන්නේ. එතකොට මේ මිනිස්යා සසරේ ආ කියන්න තේරුමක් තියෙන කියලා මම හිතන්නේ. මේ නිසා පින්වත්නි එක් මේ බුදු කෙනෙකුගේ දේශනා එකක් අහලා නිවැරදිව තේරුම් ගන්න බෑ. ඒකට දේශනා ගොඩක් අහන්න ඕනේ. ඒකට කියන්නේ සූත්‍රයක් කියලා. හොඳට අහුවනම් යාට මොකක්ද කියන්නේ? ගොඩක් තනි කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒකට තමයි මේ බුද්ධ දේශනාව අපි පරිවර්තනය කරලා තියෙන්නේ. අපි ගත්තොත් මම මේ වෙලෙකට ත්‍රිපිටකය 10ක් පරිවර්තනය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සූත්‍ර දේශනා ඒක 4500ක් වගේ පරිවර්තනය වෙලා තියෙනවා. එතන මේ බුද්ධ දේශනාව කියවන්න කෙනෙකුට අවස්ථාවක් ලැබෙන එක මේ දේශනාව අනුසාරයෙන් එයාගේ ප්‍රඥාව මේවන්න ඕනේ. මේවල යා තේරුම් ගන්නවා මෙන්න මේකයි බුද්ධ ධර්මයෙන් කියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේකයි අපිට දෙන පණිවිඩය. මොකද්ද පණිවිඩය? මේක ඉපදීපදී යන එක දුකක්. මේකයි අයි මේක මනුස්ස ලෝකේ දුක නම් අපි කියන ඉවසක දාපි ආයමත් ආයමත් ආයමත් මනුස්සය විතරම නම් වෙන්නේ. මේක පිටිසකින් යත හැකි කියලා. ඒකේ බුදු දේශනාව තියෙනනේ බැරි වෙලා නිලී කියන. තිරිසන් අපාය කියන ප්‍රේතාත්මක වචන. අර පිටක් නෑ. ඉතින් මේ නිසා මේ යථාර්ථයේ දැකලා ඔබ කවුරුත් ඔබ අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්නට. ඒ සඳහා අපි කවුරුත් හිතට ගන්න ඕනේ මේක වෙලා වෙච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට ලැබිලා තියෙන අපි මෙන්න මේව කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ. එක මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ දුර්ලභයි. නමුත් මේ දුර්ලභකමේ තියෙන වටිනාකම කියන්නේ අපි ඉන්නේ බුදු කෙනෙකුගේ ධර්මයක් ඉදිරියේ. බුදු කෙනෙකුගේ ධර්මයක් අපේ භාෂාවෙන් කතා කරන යුගයක. බුදු කෙනෙකුගේ ධර්මයක් අපේ භාෂාවෙන් සරලව ලියලා තියෙන යුගයක. එහෙනම් ඒක ඊටත් වඩා දුර්ලභ දෙයක්. ඊටත් වඩා දුර්ලභ දෙයක්. එතකොට මේ ධර්මයේ තේරෙන මට්ටමින් කතාබස් කරන කල්යාණ මිත්‍ර කලාතුරකින් හරි ඉන්නවා. එතකොට ඒක දුර්ලභ දෙයක්. මේක අපිට කරන්න තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස මේ ජීවිතේ සැලසුම් සහගත කර ගැනීමයි කියන පණිවිඩය. ඒක දුර්ලභ දෙයක්. මොකද ජීවිතේ සැලසුම් සහගත කරගන්න මෙතනින් බැරි වෙලාවට අපි මන අසවල් තැනට යනවා. ඒ යන්නේ මම මේ දේ කරන්න කියන අවබෝධය ඇතුල් අතරමං චරිතයක් වගේ වෙනකට කිසි පළක් නැහැ. ඒ නිසා අර අතරමං නොවුණු චරිතයක් අපේ ජීවිතය තුළ අපේ එක්කෙනා හදා ගන්න ඕනේ. හදාගෙන මේ ගෞතම සාසනය තුළම